තෙරුවන් සරණයි. සබ්බිය සූත්‍රය. එක් කලක ආශ්මත් සබ්බිය කච්චාන තෙරණෝ ඥාතික ගම්හි ගිජ්ජ කවස්තේ වැඩව වෙසෙති. එකල්හි වජ්ජකොත්ත පිරිවැජිතමේ ආශ්මත් සබිය කච්ඡායන තරවන්නට එළඹියේ. එළඹ ආයුෂ්මත් සබිය කච්ඡායන තරණුවන් සමග සතුටු විය. සතුටු විය යුතු සිහි කටයුතු කතා කොට නිමවා එකත් පස්ස හොන්නේ. එකත් පස්ස හොන් ආයුෂ්මත් වච්චගොත්ත පිරිවැජිතමේ ආයුෂ්මත් සබිය කච්චායන තෙරණුවන්ට මේ කීහ. මේ සබ්බිය සූත්‍රයේ සංයුත්ත නිකාය හතරවෙනි කාණ්ඩේ බුදුරජාන් ත්‍රිපිටක මාලාවේ 16 වෙනි ග්‍රන්ථයේ 705 වෙනි පිටුව. තොර අපි මේ සබ්බිය සූත්‍රයේ පෙන්වන කාරණා දිහා අවධානය යොමු කරමු. බවත් කච්චායනි. කිමෙක්ද? සත්‍යය මරණින් මතු වේදයි. වජ්ජේනි සත්‍යය මරණින් මතු වේයයි. මේ භාග්‍යවතුන් වහන්සේ විසින් නොවදාරන ලදී. බවත් කච්චායනි. කිමෙක්ද? සත්‍යය මරණින් මතු නොවේදයි. වජ්ජය සත්‍යය මරණින් මතු නොවේයයි. මේද භාග්‍යවතුන් වහන්සේ විසින් නොවදාරන ලදී. එතකොට බුදුන් වහන්සේ මේ දෙපසින් අපිට වැටහෙනවා සත්‍යය මරණින් මතු ඉන්නවා කියලාත් නෑ. සත්‍යය මරණින් මතු නෑ කියලා කියන්නේත් නෑ. ඒ නොව එහෙම වදාරලා නෑ කියන එක. එතකොට මේ කච්චායන ternu මේ වජ්‍ය ternuන්ට අහන ප්‍රශ්නට පිළිතුරු දෙනවා. එතකොට බවත් කච්චායනි කිමෙක්ද සත්‍ය මර්මී මතු වේනෝ වේ නොවේදයි වජ්ජිය සත්‍ය මර්මී මතු නොදවේයයි මේ භාග්‍යවතුන් වහන්සේ විසින් නොඅදහන ලදී ඒ විදිහටම සත්‍ය මර්මී මතු අර විදිහටම අහනවා හතර ආකාරයකට ඒ ප්‍රශ්නේ කිමෙක්ද සත්‍ය මර්ණින් මතු නොම වේදයි නොම වේදයි වජ්‍ය සත්‍ය මරණිමතු නොවේනා නොවේ නොම නොවේ මේද භාග්‍යවතුන් වහන්සේ විසින් නොව පදාරණ ලදී. එතකොට සත්‍ය මරණිමතු ඉන්න පුළුවන්ද? සත්‍ය මරණිමතු නැද්ද? ඒකට බුදුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ පිළිතුරු දෙන්නේ නැහැ. සත්‍ය මරණිමතු දැන් මේ ඉන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් කිව්වත් ඒකටත් බුදුන් වහන්සේ පිළිතුරු දෙන්නේ නැහැ. සත්‍ය මරණින් මතු ඒ අද මේ හතර ආකාරයේ අහන ප්‍රශ්නවලටම බුදුන් වහන්සේ පිළිතුරු දුන්නේ නැහැ. එතකොට නොදුණු බව මේ ප්‍රශ්න කිරීමෙන් අපිට පැහැදිලි වෙනවා. බවත් කච්චායනේ කච්චායන තෙරුන් වහන්සේගෙන් තමයි අහන්නේ වජ්ජි තෙරුන් වහන්සේ විසින්. එතකොට බවත් කච්චායන කිමෙක්ද සත්‍ය මරණින් මතු නොවේදයි මෙසේ පුරුෂාන ලදෝ වජ්ජේනි සත්වයා මරණය මතු වේයයි මේ භාග්‍යවතුන් වහන්සේ විසින් නොවදාළනදි. එතකොට ඒ බවත් කච්චායන කිමෙක්ද සත්වයා මරණින් මතු නොවේදයි. මෙසේ පුරුෂාන ලදෝ වජ්ජේනි සත්‍යා මරණින් මතු නොවේ මේද භාග්‍යවතුන් වහන්සේ විසින් නොවදාන ලදී. බවත් කච්චායනි කිමෙක්ද සත්‍යා මරණින් මතු වේ නොයේත්. මේ දැන් මේ අර හතරාකාරයෙන් ප්‍රශ්න වලට අර විදිහටම භාග්‍යතුන් වහන්සේ පිළිතුරු නොදුණු බව කච්චායනගත තෙරුන් වහන්සේ ඒ වජ්ජි තෙරුන් වහන්සේට පැහැදිලි කරනවා. අවත්නි. එතකොට ඊට පස්සේ නැවතත් ප්‍රශ්නයක් අහනවා. සත්‍ය මරණින් මතු නොම වේ. භාග්‍යතුන් වහන්සේ නොවදාන ලදී. බවත් කච්චායනි. යම් මේකින් ඒ මහාන ගොළුමිහි විසින් නොවදාන ලදනම් එයට හේතුව කිම? ප්‍රත්‍ය කිම? බුදුන් වහන්සේ සත්‍යය මරණින් මතු ඉන්නවා කියන්නේත් නෑ නෑ කියන්නේත් නෑ. ඒකට හේතුවයි ප්‍රත්‍යයයි අහනවා. අන්න එතනදී කච්චායන ගොත්ත තරුණ වහන්සේ මේ පිළිතුරු දෙනවා. අවත්නි රූපේ ඇද්ද? රූපේ නැත්තේ සංඥාව ඇත්තේ ඇයි හෝ සංඥාව නැත්තේ ඇයි හෝ නොම සංඥා ඇත්තේ නොම සංඥා නැත්තේ හෝ පැනවීමට යමෙකුත් හේතුද යමෙකුත් ප්‍රත්‍යද ඒ හේතුත් ඒ ප්‍රත්‍ය සියල්ල සියල්ල සියලු අයරින් සියල්ල ඉතිරි නැතිව නිරුද්ධ වන්නේ නම් පනවන්නක් රූප ඇත්තේ ඒ හෝ රූප නැත්තේ හෝ සංඥා ඇත්තේ හෝ සංඥා නැත්තේ හෝ නොම සංඥා ඇත්තේ හෝ නොම සංඥා නැත්තේ හෝ කවර හේතුවකින් හෝ පණවන්නේද නොපණවන්නේද දැන් මේ හේතුව ප්‍රත්‍ය කිම කියලා අහනවා බුදුන් වහන්සේ සත්‍ය මරණය මත ඉන්නවා කියන්නත් නැහැ කියන්නත් ඒකට උත්තර නොදෙන්න හේතුව. ඒකට මෙතනදී පැහැදිලි කරනවා. යේච යෝච ආවුසෝ හේතු ෝච පච්චයෝ පඤ්ඤාපනාය රූපීතිවා අරූපීතිවා සංඤීතිවා අසංඤීතිවා නසන්නා නසංඤීතිවා සෝ ච හේතු එතකොට මේ නසන්නා නසඤ්ඤා කියන වචනේ අපි දැන් පැහැදිලි කරනකොට සංඥාව නැත්තේද ඇත්තේද කියන විදිහටයි පැහැදිලි කරන්නේ නමුත් අපි දන්නවා නසන්නා නාසඤ්ඤය කියනකොට නසන්නා නාසඤ්ඤා කියන්නේ අරූප ධාන අවස්ථාවක් විදිහට ඔබ ආලා තියෙනවා. එහෙමනම් හොඳට බලන්න. එතකොට මේ රූපීවා අරූපීවා කියනකොට. එතකොට රූප සංඥා, අරූප සංඥා. එතකොට රූපීවා අරූපීවා සංඤීතිවා, අසංඤීතිවා. සංඥා අසංඥා. එතකොට මේ වචන වලින් අපිට ගැබ් වෙනවා මේ අපි කතා කරන සාමාන්‍ය ආකාසංආයතන එතකොට විඥානංආයතන ආකින්ඥායතන නසන්න නාසඤ්ඤා කියන එක මේ අරූපේ කියන එක ඔබ නිතරම හොඳින් ඔබට අධ්‍යයනය කරොත් එහෙම නැත්නම් ඔබ හොඳින් මේ ධර්මය තුළ පරිණත වුණොත් ඔබට දැනේ මේ අරූපේ කියන එක මහා ලොකු ධ්‍යාන කියලා එහෙම භාවනා කරලා ලබන එහෙම විදිහට නෙමෙයි මේ ධර්මය අවබෝධ කරනකොට ඒ අවබෝධ ඥානයට හසු වෙන තැන ඊට වැඩිය වෙනස් කතාවක්. ඒ කියන්නේ මේ සංඥාව ප්‍රකට වෙන එක. මේ සංඥාව අප්‍රකට වෙන එක. මේ තුලයි තියෙන්නේ සංඥා මේ අසඤ්ඤ කියන එක, අසඤ්ඤතලය කියන එක. මේ සංඥාත් කියන්නේ අපි අපි කිව්වා මේ එන අරමුණේ මෙලවක් තියෙනවා, පරලොවක් තියෙනවා. ඒතකොට මේ අරමුණේ මෙලව කියන්නේ දෙයක් තියෙනවා කියලා ගන්න එක. ප්‍රායෝගික පැත්ත. එතකොට අරමුණ දෙයක් කියලා ගනි නැත්නම් ඒක අපි කිව්වා එළව. එතකොට අපිට මෙලවත් එලවත් දෙකම මේ අරමුණේමයි තියෙන්නේ. එතකොට මෙතනමයි මේ කතාව තියෙන්නේ. ඒ කියන්නේ සංඥාව තමයි අපි කියව විඥානය කියන්නේ. ඒතර මේ අපි සිත කියලා කතා කරන්නේ අමතිස්සම විඥානය ගැන. එහෙනම් විඥානයට හේතුප්‍රත්‍ය වෙන්නේ සංඥාවමයි. එහෙනම් අපි කිව්ව ඝන සංඥා සුකුම වෙනවා කියන තැන මේ නිවන් මඟ කටයුතු කරනවා නම් ඒ ඝන සංඥා සුකුම වෙනවා කියන මගයි යන්නේ කියන්නේ. ඒ සුකුම සංඥා ස්වභාවයක් කියලා. සංඥාව නැති වෙන්නේ ඒකට හේතුව අපි කිව්ව ආස්වාස ප්‍රාසාස වෙනකම්ම මේ සිතක් ඇතිව නිරුද්ධ වෙන ස්වභාවය. ඒක සිතක් හටගෙන නැති වෙනවා. එහෙමනම් ඒක ස්කන්ධ මට්ටමක් පවතිනවා. එතකොට ස්කන්ධ මට්ටම කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන අර සං අර ප්‍රසාද ආයතන හයේ දැනීමක් සිද්ධ වෙනවා. ප්‍රසාදයක් සිද්ධ වෙනවා. හැබැයි ඒක බල ගැන්වෙන්නේ නැහැ. ඒක දෙයක් කරෙන්නේ නැහැ. රස පටිසංවේදී. රහතන් වහන්සේට රස රාගන පටිසංවේදී. ඒතකොට මේ සංඥාව බල ගැන්වෙන්නේ නැහැ කියන එක. ඒක දෙයක් වෙන්නේ නැහැ කියන එක. අරමුණේ මිදීමක් අපි කතා කරනවා. ඒතකොට විඥානයේ අනිදස්සන කියන ස්වභාවය. ඒ සංඥා සුකුම කියන ස්වභාවය. අර සංඥා අපපටිතිතයි කියන ස්වභාවය. ඒතර මේ විඥානයේ අපපටිතිතයි කියන ස්වභාවය. ඒතර මේ මේ හැම දෙයකම අපිට පැහැදිලි වෙනවා. එහෙනම් අරූපේ තියෙන්නේත්, රූපේ තියෙන්නේත්, කාම භූමිය තියෙන්නේත් මේ අරමුණේමයි. තුන් භූමියම තියෙන මේ අරමුණේමයි. එහෙනම් මේ අරමුණේ සත්‍ය දකිනවා කියන්නේ අපි කිව්වා නිවන් මඟ කියන්නේ උපාදානස්කන්ධයේ මිදෙන සීලය කියන්නේ ස්කන්ධයේ උදේවැය දකින සීලය කියන්නේ ආරේකාන්ත සීලය කියන්නේ මේන අරමුණේ සත්‍ය දකින සීලය කියලා. <clears throat> එහෙමනම් මේ අරමුණේ සත්‍ය දකින සීලය කියන තැන මේ මුළු කතාවම තියෙනවා. එහෙනම් මේ නිවන් දකිනවා කියන්නේ එක අරමුණක් සත්‍ය දැකලා මිදෙන එක. අපි කිව්ව ඔබට දුර්ලභං සද්ධම්ම ශ්‍රවණං දුර්ලභං සන සම්පත්‍ය කියනකොට මේ එක ෂණයක් දකින එකයි දුර්ලභ කාරණේ. එහෙනම් මේ ෂණ සම්පත්‍ය කොහොමද ෂණයක්වත් මේ සිත පවතින්නේ නැති බව. එහෙනම් ක්ෂණයක්වත් මේ සිත පවතින්නේ නැහැ වගේම මේ සිත හරයක් නැති බව අවබෝධ වුණොත් ක්ෂණයක්වත් ඒ සිතේ ඒ හටගත් ක්ෂණ සම්පත්තිය තුලක් දෙයක් හමු වෙන්නේ නැහැ. ඒ ක්ෂණයත් සිතක් පනවන්න බෑ. අනේ එතනයි අකාලික ධර්ම හමුවන්නේ. අතීතනාත්ව ධම්මිය නප්පටික්කං කියනාගතං පච්චුප්පන්නං චේ ධම්ම තථාත විපස්සත කියන කොටත් අපිට තේරෙනවා. එහෙනම් මේ මොහොතේ මේ සිත විතරයි. අතීතත් අනාගත සිතක්වත් මොකක්වත් හම්බෙන්නේ නැහැ. හැබැයි මේ සිතත් ඇත්ත වෙන්නේ ඒ බාහිරත් මිදිලා නාමයේ මිදිලා රූපෙත් මිදිලා. ඒ කියන්නේ අජ්‍යත බහිද්දා කියන අන්ත දෙකකින් හම්බ වෙන්නේ ප්‍රකට අන්ත දෙකක් හම්බ වෙන්නේත් නැහැ. මොකද සිත ප්‍රකට වෙන්නේ නැහැ කියනකොට ඒ සත්‍ය ඥානේ පැහැදිලි කිරීම වලදී ඔබට වැටහෙන්නේ නැති මෙතන සිතක් පනවන්න බැරි බව. ඔව් මෙතන මිදීමක් තියෙනවා. ඒ මිදීම තමයි චේතු විමුක්තිය, චිත්ත විමුක්තිය. අපි මේ කතා කරන තැන එතන කාම භූමිය අපි කිව්වා මේ එන අරමුණේ දෙයක් වගේ දැනෙනවා නම් ඒ කාම භූමිය. ඒ අරමුණේ අපි කිව්වා අපට ඒකේ විඳීමක්, දැනීමක්, අගයක් දැනෙනවා නම් ඒ කාම භූමිය. ඒ වගේම තමයි ඒකේ තියෙන රූප සංඥා. පොත මේ සෑඳ ඕනම ස්වභාවයකින් එන රූප සංඥාවක්. ඒ ස්වභාවයකින් කියනකොට විවිධ ඒ ස්වභාවයක් වෙන්න ඕනේ. ඒ සූප සංඥා ස්වභාවය. ඒතර ඒ රූප සංඥාව. හැබැයි අරූපය ගැන අපි කතා කරනකොට ඒ සංඥාව ප්‍රකට වෙන්නේ නැහැ. එතකොට ඒ ඒ සංඥාව අපි කතා කරන දෙයක් වගේ දැනෙන එකක්. ඒතර අපි කිව්වා මේ සබ්බේ සංඛාරා කියනකොටත්. ඒතකොට වචී සංඛාර, මනෝ සංඛාර, කාය සංඛාර කියනකොටත් සංඛාර සමතයක්. ඒ කියන්නේ සංඛාර වේදනා අපි කියන්නේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියලා. ස්කන්ධ මට්ටම. ඒකනේ එතකොට අරමුණ කියන්නේ. එතකොට එතන සංකාර කියන තැනේ යමක් නිරූපණය වෙනවා නම් ඒ සංකාර සමතයක් කියනකොට නිරූපණේ නොවන අවස්ථාව. සංකාර නිරූපණයක් තමයි අபிසංකරණයක් කියන්නේ. සංඥා විසංකරණයක් කිව්ව ඔය නිසයි. එතකොට රූපං රූපත්තය සංකතං අවිසංකාරෝති කියනකොට අපි චේත සංචේතන සූත්‍රවල දැක්කා එන සංඥාව එතකොට මේ ස්කන්ධේම දෙයක් වගේ දැනෙන ගතියක් සංඥා අபிසංකරණයක්. රූපේ අபிසංකරණයක්. ඒතර වේදනා අபிසංකරණයක්. අපි මේ හැම එකකම අபிසංකරණයක් කියන්නේ එන අරමුණ දෙයක් වගේ දැනෙන එක තමයි ප්‍රායෝගික පැත්ත. දෙයක් වගේ නොදැනෙන එක තමයි සංඥා අபிසංකරණයක් නැති ස්වභාවය. ඒතර ඒක හුදෙක් දුටුවා නම් දුටුවා පමණයි වගේ. දුටු දෙයක් නැහැ. දුටු කෙනෙක් නැහැ වගේ. ඒ ස්වභාවයම තමයි මේ කියන්නේ. ඒතර මේ තමයි අරහත් සමාධිය තව පැත්තකින්. අරහත් සමාධිය තුළ අපිට නිරූපණයක් නැහැ. ඒ කියන්නේ අර ඕබාස රූප සංඥාවත් නිරූපණය වෙන්නේ නැහැ ඕබාස සංඥාව නිරූපණය වෙන්නේ නැහැ කියන අර අලමරිය ඥාන දර්ශනයේ තියෙන තැන. අරහත් සමාධිය. ඒතර එතන මේ මොහොතේ අරමුණු ප්‍රකට වීමක් නැහැ. අරමුණු වලට බැස ගැනීමක් නැහැ. ආයතන හයේම නිරෝධයක්. අරහත් සමාධිය තුළ තියෙනවා. අරහත් සමාධිය තුළ අපි රාග දේශමෝ සංසිඳීමක් තියෙනවා. එහෙම නැත්නම් රාග දේශමෝ යන්තම් හරි තියෙනවා අර අකම්පිත චේතෝ විමුක්තිය අරහත සමාධි සිද්ධ වෙන්නේ අරහත සමාධිය අකම්පිත චේතෝ විමුක්තිය කියන්නේ කම්පන චංචන ස්වභාවයක් නැති ස්වභාවය. හැබැයි මේක ඊටාම ගැඹුරුයි මේ කියන එක සේරම වෙනද විදිහටම ක්‍රියාත්මක වෙනවා. හැබැයි හැම දෙයකම මිදීමක් මේ තුළ තියෙනවා. ඒ මිදීම ප්‍රකාශ කරන ක්‍රමයක් නැහැ මේ භාෂාවේ. හැබැයි ඒක ඔබට දැනෙන්න ඕනේ. එහෙම දැනෙනවා නම් ඔබට දැනි මේ හැම දෙයක්ම වෙනද විදිහටම තියෙනවා. නමුත් එකකටවත් අයිති නැති ස්වභාවයක රහතන් වහන්සේගේ අවබෝධයේ මිදීමක් තියෙනවා. උපමාවක් කියනවා නම් කණ්ණාඩියේ හැමදේම තියෙනවා. හැබැයි කණ්ණාඩියේ මොකුත් නැති බව අපිට අවබෝධයි. ඒ වගේ රහතන් වහන්සේට හැමදේම වෙනද විදියම දකින්න පේනවා ඇහෙනවා වුණාට ඒකකවත් ඇත්තටම මිදීමක් තියෙනවා කණ්ණාඩිය වගේ. අවබෝධයෙන් මිදීමක්. සංකේතේන විදායකය නිසායි. ඒකක්වත් එහෙම සත්‍වේ පුජ්‍යලේ ආත්ම ස්වභාවයක් මොකක්වත් හමු වෙන්නේ නැහැ. ඇත්තම කිව්වොත් මේ ධර්මයේ සත්‍ය පුජ්‍යල ස්වභාවයක් කොහෙත්ම හමු වෙන්නේ ඒ මාර්ගය තුළ ගොඩක් දියුණු තැනට යනකොට ඒ සත්‍ය පුජ්‍යල දෘෂ්ටියෙන් මිදෙන තැනමයි. අපි ওই සත්‍ය කියන්නේ ඉත්ත කියන්නේ මේ සංඥාවලම තියෙනවා කියන ස්වභාවයක් මතුවේලයි. දැනෙන ස්වභාවය. නමුත් ඒ ස්වභාවය අවිභාව ගියාට පස්සේ තියෙන ස්වභාවයක් මතුවෙන්නේ ඇත්තටම රහතන් වහන්සේ රහතන් වහන්සේවත් නැහැ. ඇත්තටම ඒ කර්කජ කයකවත්. ඒ කියන්නේ හුස්ම වැටෙනවනේ. රහතන් වහන්සේ රහත් වෙනකොට මිය ගිහිලා නැහැනේ. ඒ කියන්නේ සම්මුතිය තුලින් කතා කරනවා නම් ඒ මුතකලාබරේ ශරීර ධාතුව පවතිනවා. හුස්ම වැටෙනවනේ. වෙන්ද විදියටම පේනවා එනවා දැනෙනවා. හැබැයි සියල්ලෙන් මිදිලා. මේ මිදීම හරියට මේ ඉන්න මොහොතේ හරි සම්මුතියෙන් කියනවා නම් මැරිලා වගේ තමයි. හැබැයි එතන එහෙම කතාවක් නැහැ. එතන එතන ඉන්න කෙනෙක් නැහැ. සත්‍ය පුජ්‍යලෙක් නැහැ. අතර මේ මිදීමක් තියෙන්නේ. ඒ මිදීම තුලයි සංකිතේ නිබිදාය කියලා කිව්වේ. එහෙමනම් කොහොමද මරණින් මත්තේ කෙනෙක් ඉන්නවා කියන්නේ? ඒක සිද්ධ වෙන්නේ නැහැ. ඒක අපි තව ටිකක් ගැඹුරින් බලමු. එතකොට මේ සූත්‍රයට ගියාම අපිට අපිට පේනවා මේ කතාව. මේ සබිය තෙරණුවන්ට මේ මේ කතා කරන්නේ කච්චායනගත කරනවා. එතකොට මේ පැහැදිලි කරන්නේ. එතකොට මේ කාරණාව. එතකොට සත්‍ය මරණින් මත්තේ ඉන්නවා කිව්වත් වැරදි නෑ කිව්වත් වැරදි. ඒකට හේතුව මෙතන සත්‍යයක් නැතිකම. එතකොට මෙතනදී මේ මේ අපි ඒක තමයි කිව්වේ නිශ්චිතාන්ති චලිතං අනිශ්චිතාන්ති චලිතං කියලා. නිශ්චිතාන්ති චලිතං කියන්නේ සේරම ඇත්ත කරගත්ත තැන නිශ්චිතයි කියලා ගත්ත තැන. ඒ කියන්නේ අසෘතවත් පු탁ජන භූමියට. ඒ සේරම තියෙනවා කියලා ගත්ත තැනට. ඒ කියන්නේ මරණින් මත්තේ නිශ්චිතංජ චරිතං කියන්නේ නැවත කතාවක් තියෙනවා. ඒ කියන්නේ ඒ කෙනාගේ මෙතන සත්පුජ්‍යල දෘෂ්ටිය නිසායි. හැබැයි අනිශ්චිතංජ නචලිතං කියන්නේ අනිශ්චිතයි කියන්නේ මෙතන ස්ථිරව නිශ්චිතයි කියලා කෙනෙක් පුජ්‍යලේ සත්‍යයක් නැති බවට අවබෝධ වුණ තැන. ස්ථිරයි කියලා තියෙනවා කියලා දෙයක් නැති තැනයි අනිත්‍යං කියන්නේ. ඒතර ඒ කෙනාට අරුණිම්පත් කතාවක් නෑ මෙතනත් කතාවක් නෑ. ඒක තමයි රහතන් වහන්සේගේ ස්වභාවය. ඉතින් මේ මෙන්න මෙතන මේ පැහැදිලි කිරීම තමයි මේ පැහැදිලි කරන්නේ ඒක සූත්‍රයට ගියාම අපිට දකින්න ලැබුණේ අර අරූප ධානය ගැන මෙතනදී කතා වෙනවා. අරූප ධානය කියලා 아무තු දෙයක් නෙමෙයි කියලා අපිට පෙන්වන්න ඕනේ. අපිට පෙන්වන්න ඕනේ මෙතන සංඥාව තමයි මේ කතාවේ තියෙන්නේ කියන්නේ. ඒ කියන්නේ විතක්ක, ਵਿਚාර, පීති, සුඛ, ඒකාග්‍රතාව කියන්නේ මේ සංඥායම, ඝන සංඥායම සුකුම වීමක්. අපි ගන්නවා විතක්ක ਵਿਚාර කියන්නේ මේ සුකුම වෙනවා කියන්නේ සංඥාව කියන්නේ විතක්ක තියෙනවා කියන්නේ ඝනයි. එතකොට ඒක විතක් විතර සංසිඳනවා කියන්නේ සුකුමයි. එතකොට සංඥාව කියන්නේ කම්පන ස්වභාවයක්නේ. මේක චිත්තාරෝපණ ස්වභාවයක් කියලා අපි කියවනේ. චුම්බකාරෝපණ, විදුතාරෝපණ වගේ. එතකොට මෙන්න මේ ස්වභාවය තමයි දිය වෙන්නේ. එතකොට ඒ ප්‍රීති ස්වභාවය, සුඛ ස්වභාවය, සුකුම ඊට පස්සේ ඒකාග්‍රතාව කියන ස්වභාවය. එතකොට ප්‍රීති කියන්නේ යම්කි සංඥාවක ස්වභාවයක් පේනවා. සුඛ කියන කොටත් යන්තම් හෝ පේනවා. හැබැයි ඒකාග්‍ර කියනකොට ඒක ගන්න බෑ. ඒකයි සංඥා වේදනා නිරෝධ සමාපත්තිය පනවන්නේ අර ඒකාග්‍රතාව කියන හතරෙන් ධ්‍යාන මට්ටමේ. ඔබ දන්නවා විතක් විචාර පිසු කියලා පළවෙනි. විතක් විචාර සංසිඳනම දෙවෙනි ධ්‍යාන. එතකොට ප්‍රීති සංසිඳනවල තුන්වෙනි ධ්‍යාන. එතකොට සුඛ සංසිඳන කොට හතරෙනි ධ්‍යාන. එතකොට ඒකාග්‍රතාව මට්ටම. එතකොට අර අර සංඥාවේ නිරූපණ තමයි ඔය ප්‍රීති සුඛ කියලා අපි ඔය කතා කරන්නේ විතක්ක ਵਿਚාර ප්‍රීති සුඛ කියන්නේ සංඥාවේ නිරූපණ. ඒ සංඥාවේ නිරූපණ නොවීම තමයි එතකොට ප්‍රීති විතක්ක ਵਿਚාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියන ඉස්මතු නොවීමයි ඝන සංඥා සුඛම වෙනවා කියන එකයි එකම කතාවයි. ඒකම තමයි සංඥා වේදනා නිරෝධ සමාපත්තිය කියන්නේ. එතකොට එතනින් තමයි එතකොට අර ආකාශය කියන එක අපි කතා කරන්නේ ආකාශය කියන සංඥාවක් ගත්තොත් ඒ සංඥාව පවතිනවා කියන එකක් කිව්වට රූප සංඥා සමතික්‍රමණ වීමක් තමයි අරූපයේ මතුවීම තමයි ওই ආකාශය කියන ස්වභාවයෙන් ගන්නෙ. කියන්නේ රූප සංඥා ස්වභාවයෙන් රූප සංඥාවක් මතුවෙන්නේ. එහෙම ස්වභාවයක් නැහැ. ඒක නිසා තමයි එකම ස්වභාවයක් ආකාශ ස්වභාවයක් කියලා ගත්තේ. ඒක ධානවලින් කතා කරොත් ධාන විදියටත් නමුත් මේක ධර්මයේ තුල මහා ගැඹුරු පරයක් පැහැදිලි කරනවා නම් ඇත්තටම එතන සංඥාව නොදෙන ස්වභාවයක් කරා තමයි යන්නේ. ඒ කියන්නේ ඔය ඒකාග්‍රතාව කියන සංඥා වේදනා නිරෝධ සමාපත්තිය කියන තැන ඇත්තටම කිව්වොත් ඒ සංඥා ඒ ඒ ගමන පේනවා. ඒ කියන්නේ අර අසඤ්ඤතලය කියලා අපි කතා කරන්නේ. ඒ කියන්නේ රූප සංඥාවලින් මිදලා අරූපයට යන තැන. එතන අපි එතකොට ආකාසයන් ආතන විඥානං ආතන ආකින්ඥාතන නසන්නස. දැන් මේ එකම දෙයක් වොන්න බලන්න මෙතන මේ පැහැදිලි කිරීම. ඒ කියන්නේ විඥානය කියන්නේ එතන දැනෙන ස්වභාවයනේ. ඒක නොදැනෙන ස්වභාවය තමයි ආකින්ඥායතන කියන්නේ. හැබැයි එතන නොදැනෙන ස්වභාවයට පත්වීම තමයි නසන්නන සංඥා කියන්නේ. එතකොට එකම කතාවයි මේ තියෙන්නේ. ධ්‍යාන කියලා මේ වචන වලින් වෙන් කරලා කතා කරාට මේ එකම ස්වභාවයක්. ඒ කියන්නේ අරූප ස්වභාවයක්. ඒ කියන්නේ දෙයක් කියලා නොදැනෙන ස්වභාවයක්. එතකොට ඒ ස්වභාවය ඉස්මතු වීමක් නැහැ. අන්න එතනයි රහතන් වහන්සේ කියන්නේ ස්වභාවය. ඒ කියන්නේ අතන සංඥා ඝන සංඥා සුකුම වෙනවා කියන ස්වභාවය. අකෝපා කියපු ස්වභාවය. අකම්පිතයි. අකෝපචේතෝ විමුක්තිය කියපු තැන. එතකොට අනිමිත්තයි, ශුන්‍යතයි, අප්‍රණීතයි කියපු තැන. චේතෝ විමුක්තිය. එතකොට ඒ ස්වභාවය තමයි අපි කියවේ මේ බුද්ධ ස්වභාවය. අරහත් අපි කියන්නේ කතා කරනකොට අපි පැහැදිලි කරන අරහත් සමාධිය කියලා. එතකොට අරහත් සමාධිය කියන්නේ හේතුවක් තියෙනවා. බුදු සමය තුළ ජටිලෝ නිකන්ඨ බ්‍රහ්මණයෝ ওই වේදනා සංඥා නිරෝධය තුළ හිටියා. හැබැයි ඒ අය හිටියේ ආත්මයක් තියාගෙනයි. එයට අරූපේ නැති වෙන ක්‍රමයක් තිබුණේ ඒ ආත්මයක් සංඥාවක් දෙයක් වගේ තියාගෙන හිටියා. නමුත් මෙතනදී මොකද වෙන්නේ? බුදුන් වහන්සේ සම්පූර්ණයෙන්ම ඒ කියන්නේ මේ පුරභාග ප්‍රතිපදාවේදී සම්පූර්ණයෙන්ම අනාත්ම ධර්මයේ අර අර සුතමේ ඥානය තුළ ඇති කර ගන්නවා පටිච්චසමුපාද මෙනෙහි කිරීම තුළ. ඊට පස්සේ මොකද වෙන්නේ? කෘත්‍ය ඥාණයට එනකොට අභ්‍යන්තරයෙන්ම සුණු විසුණු වෙලා ගිහිල්ලා ඝන සංඥා සුකුම වෙලා ආත්මෙත් නැති වෙලයි. ආත්මිකුත් නැති වෙලා සත්පුජ්‍ය ස්වභාවිකුත් නැති වෙලා. ඒක අවබෝධයෙන් සිද්ධ වෙන්නේ. මේ අරහත සමාධිය කියන්නේ අවබෝධයෙන් සංකිතේ නිවිදාය සිද්ධ වෙන්නේ. ඒතර මහා ප්‍රඥාවයි මේක සිද්ධ වෙන්නේ කියන හේතුවත් ඕකමයි. ඒතර මෙන්න මේක සිහියට අස් වෙනවා ඥානෙට අස් වෙනවා. මේ මිදීම මහස්සු මහසුකේ අපි එහෙම කියන්න පුළුවන් මහසුවේ මහසුකේ කියන්නේ ඒ කියන්නේ ඒතන් සාන්තං ඒතන් ප්‍රණීතං කියුව අතන තමයි. එමය සාන්ත, එමය ප්‍රණීත. එමය සාන්ත, එමය ප්‍රණීත කියනකොට සාන්ත ප්‍රණීත දෙයක් තියෙනවා කියන එකත් නෙමෙයි තේරුම. ඒ සාන්තයි ඒ ප්‍රණීතයි. ඒක එතන එහෙම මුකුත් පනවන්න බැරි කමයි ඒකට හේතුව. ඒක ඒක මිදීමයි. ඒක අත්දැකීමක්ම වෙන්න ඕනේ. ඒක නැතු මේ සතුටක් එහෙම එකක් නෙමෙයි මෙතන. හැබැයි මෙතන මිදීමක්. මෙතන කිසිම සිතක් පනවන්න බෑ. ඒතොර ඒ ස්වභාවය සිතක් නැතුවත් නෙමෙයි. ඒක ඊටාම ගැඹුරුයි. වෙන්ද විදියටම ඉන්නවා කියනකොට දැනෙනවා කියනකොට පේනවා කියනකොට ඊටාම ගැඹුරුයි. හැබැයි හැම දෙයකම මිදීමක්. අර කන්නාඩියේ සංකිතේ නිබිද උපමාව වගේ. මෙන්න මේ ස්වභාවය තමයි මේ මේ මේ පැහැදිලි කරන්නේ. එතකොට සංඥාවක් ඇත්තෙත් නැහැ නැත්තෙත් නැහැ කියන තැන ඔබ දන්නවා අපි කලා විවාද සූත්‍රයේ අපි පැහැදිලි කරා න සන්න සන්නි න විසන්න සන්නි නොපියසන්නි න භූත සංඤ්ඤය. එතනත් න සන්න සන්නි සංඥාවක් නැත්තේත් නෑ ඇත්තේත් නෑ. න විසන්න සන්නි ඒ කියන්නේ සීනති කරලා නෙමේ සී මුර්ජා කරලා නෙමේ. නමුත් මේ හොඳටම මේ හොඳ සීබුද්ධියෙන් ඉනෝ. අපි එහෙම සාමාන්‍යයෙන් කතා කරන්නේ මේ හොඳට මේ හොඳට ඉන්න වෙලාවේ හොඳට සිහි කල්පනා හොඳට තියෙන මොහොතේ අවබෝධයෙන් මිදිලා ඉන්න එක. ඒ මුකුත් නැති වෙලා නෙමෙයි කියන්නේ. ඒ කියන්නේ දැනුම නැති වෙලා නෙමෙයි, පේන එක නැති වෙලා නෙමෙයි, අන්ධ වෙලා නෙමෙයි, වීරි වෙලා නෙමෙයි, සිහි මුර්ජා වෙලා නෙමෙයි. මුකුත් එහෙම දැන් මෙතන ඒ ඒ ස්වභාවය තමයි පෙන්වන්නේ. නසන්න සන්නි න විසන්න සන්නි නොපියාසන්නි න භූත සන්නි. එතකොට එතන නිකන් අර ධ්‍යානට වෙලා භූතමය ස්වභාවයක් කියන්නේ ධ්‍යාන ස්වභාව. සකස් වුණු ස්වභාවයනේ භූත කියන වචනේ කියන්නේ. එතකොට ධ්‍යාන ස්වභාව. එහෙමත් නෙමෙයි. එතකොට සිහි මුර්ජා කළත් නෙමෙයි. ඒ කියන්නේ සිහි නැති වුණාමත් එහෙම ස්වභාවයක් නෙවෙයි. එහෙම ස්වභාවයකුත් නෙමෙයි. අපි සංඥාවක් මෙතන නැත්තේත් නැහැ. සංඥාවක් ඇත්තේත් නැහැ කියන ස්වභාවය. ඒකම තමයි අලමරි ඥාන දර්ශනයේදීත් පෙන්වන්නේ. සංඥාවක් ඇත්තේත් නැහැ නැත්තේත් නැහැ කියන ස්වභාවය. ඒතර ඒකම තමයි මෙතනත් පෙන්වන්නේ. නසන්නි සන්නින විසන්නි සන්නි කියනවා. අපි ඒකම තමයි මෙතන පෙන්වන්නේ මේ අරූප කියන ස්වභාවයෙන් මිදෙන ස්වභාවයේදී. ඒ නසන්නන සංඥා කියන ස්වභාවය. හැබැයි ඉදිරි කුමේ මාර්ගය තුළ යන මේ ධර්මයේ අනාත්ම ධර්මයේ දකින සත්පුජ්‍යල දෘෂ්ටියේ මිදුණු තැන. එතකොට මෙන්න මෙතනදී නැවතත් අපි පැහැදිලි කරත් රූපේ ඇත්තේ හෝ රූපේ නැත්තේ හෝ සංඥා ඇත්තේ හෝ සංඥා නැත්තේ හෝ නොම සංඥා ඇත්තේ හෝ නොම සංඥා නැත්තේ හෝ එතකොට හෝ කවර හේතුකින් හෝ පනවන්නේද නොපනවන්නේද මෙයි භවත් කච්චායනි එතකොට පැවිදි වූ ඔබට කොතෙක් කල්දැයි අවත්නි අනේ එතකොට අර වික්ෂුණාංශය අහනවා කච්චායනේ ඔබට පැවිදි වෙලා කොච්චර කාලයක්ද දැන් මේ පැහැදිලි කරාට පස්සේ. එතකොට කියනවා කච්චායනගත ස්වාමීන් වහන්සේ අවත්නි වැඩි කාලයක් නැත. තෙමසකයි මාස 3යි පැවිදි වෙලා. ඒ කියන්නේ මේ කච්චායනගත තෙරුණාංශයට මේ පැහැදිලි කිරීම කරනකොට අවත්නි මෙතෙක් සුළු කලකින් යමෙකුන් මෙලෙස දේශනා කරයි නම් මේ වන්නේ නම් මේ එතකොට කියනවා මේම ලොකු දේශනාවක් මේ මේ මනාව දේශනාවක් මේ මේ මනාව ඒක අනාගේ කරනවා එතකොට මේ වික්ෂුන් වහන්සේ. එතකොට අපිට තේරෙනවා එතකොට මේ කච්චානගත තෙරුන් වහන්සේත් වජ්ජිය තෙරුන් වහන්සේත් අතර මේ ඇතිවෙන මේ සංවාදය තමයි එතකොට මේ සත්වයා මරණින් මත්තේ ඉන්නවා කියන්නත් බෑ මේ ඉන්නවා කිව්වත් වැරදි නෑ කිව්වත් වැරදි කියන එක මේ සබිය සූත්‍රයේ එතකොට මේ මේ ඉදිරිපත් කරන කාරණා. එතකොට මෙතනදී අපි ඔබට තවත් කාරණාවක් ඉදිරිපත් කරන්න අපි අදහස් කරනවා මේකටම අදාළ. ඒ කියන්නේ අපි මේ අක්ඛ්‍යාකත සංයුත්තේ එන අත්ත සබිය කියන සූත්‍රය තමයි මේ ඉදිරිපත් කරේ. එතකොට අත්ත සබිය කියන ඒ සූත්‍ර මාලාවේ එතකොට සබිය සූත්‍රය තමයි. එතකොට අත්ත සූත්‍රය කියලා තියෙන්නේ එතනමයි. අත කියලත් නැත කිව්වත් වැරදි කියන එක. එතකොට ඔබ දැන් දන්නවා අපි පැහැදිලි කරපු කාරණා අනුවම දෘෂ්ටිගත කෙනා ඉන්නවා කියලා සත්‍ය පුජ්‍යලෙක් ගන්න නිසා ඔහුට මරණින් මත්තේ ආත්මයක් අපි කතා කරන්නේ. හැබැයි මේ දෘෂ්ටියේ මිදෙන සත්‍ය අවබෝධ කරන ඒ රාහතන් වහන්සේට මෙතන සත්‍ය පුජ්‍යලේ සංඥාවක් නැහැ. ඒක නිසා මරණින් මත්තේ සත්‍ය පුජ්‍යල සංඥාව පනවන්නේ අපි දැන් මේකේ ඊටාම ගැඹුරු තැනකටයි පැහැදිලි කිරීම අරගෙන යන්නේ. ඒක තමයි කාලක්‍රියා කරනවා කියන තැන අර රාහතන් වහන්සේ කාලක්‍රියා කරනවා කියන තැන නැවත උප්පත්තියක් පනවන්නේ නැති වෙන්නේ ඇත්තටම කොහොමද කියන එක. හැබැයි මෙතනදී ඔබ යෝගාවචරයක් විදිහට මේ දේශනාව අහන්නේ නිවන් මඟ යන යෝගාවචරය. එහෙනම් මේ නිවන් මඟ යන යෝගාවචරයක් දැනගත යුතුම කරුණක් මේ පැහැදිලි කරන්නේ. සෑම රහතන් වහන්සේ නමක්ම කාලක්‍රියා කරනවා. මොකද්ද මේ කියන්නේ? ඒ කියන්නේ මීට කලින් අත්දැකීමක් ඒ හැම මොහොතෙම ඒ අන්තිම හුස්ම යන මොහොතට කලින් ඒ අන්තිම හුස්ම යන මොහොත අත්දැකලා තියෙනවා මේ රහතන් වහන්සේ. ඒකට කියන්න තවත් හේතු තියෙනවා. මේක දීර්ඝව පැහැදිලි කරන්නත් ඕනම් පුළුවන්. ඇයි එහෙම කියන්නේ කියලා. නමුත් ඔබට අපි කෙටියෙන් මේ දේ පැහැදිලි කරමු බොහොම කෙටි කාලයකින්. මෙන්න මේකයි කාලක්‍රියා කරනකොට සිද්ධ වෙන සිද්ධිය. අපි මේක හොඳට විග්‍රහ කරගත්තොත් මේ ප්‍රශ්නේ හොඳින් තව ලියලා යනවා. මේ සත්පුජ්‍යල දෘෂ්ටියක්වත් මෙතන නැති මෙතන සියල්ලේ මිදුණු ස්වභාවය තුළ මේ රහතන් වහන්සේගේ අරහත් සමාධිය අපි නිතරම පැවසුවා මේ අරහත් සමාධිය සේරම තියෙන තැන මුකුත්ම ඒ කියන්නේ ඇහෙනවා දැනෙනවා පේනවා උනාට එහෙම කිසිම දෙයක් මේ අරහත් සමාධිය තුළ ප්‍රකට වෙන්නේ නැහැ. සංඥාවක් නිරූපණය වෙන්නේ නැහැ. සංඥාවක් නැහැ නෙමේ. සංඥාවක් තියෙනවත් නෙමේ. සංඥාවේ මිදීමක්. ඒ කියන්නේ සංඥාව සුකුම වීමක්. මේ වචනේ තමයි නිවැරදි. ඝන සංඥා සුකුම වෙනවා කියන තැන. මේ නිවන් මඟ. සීනස්සව රහතන් වහන්සේ යන මඟ. ඒ අරහත් සමාධියයි. ඒතොර සංඥා අபிසංකරණයක් තමයි සාමාන්‍ය කෙනෙකුගේ ස්වභාවය. සංඥාව නිතරම අபிසංකරණයකට ලක් වෙනවා. හැබැයි සංඥා අபிසංකරණ නිරෝධයක් තමයි ඒ අර රහතන් වහන්සේගේ ස්වභාවය. ඒතොර සංඥා සුකුම ස්වභාවය. මේ විදිහ අපි විවිධාකාර විදිහට පැහැදිලි කරන්නේ එකම දෙයයි. ඒතොර දැන් මෙන්න මේ අරහත් සමාධියේ අසඤ්ඤ ඒ කියන්නේ නසන නාසඤ්ඤා කියන ස්වභාවයයි පවතී. සංඥා ප්‍රකට වෙන්නේ නැහැනේ. ඒක සංඥාවක් මෙතන ඉස්මතු වෙන්නේ නැහනේ. බල ගැන් වෙන්නේ නැහනේ. සංඥා සුකුමයිනේ. ඒතර සංඥා නසනන සංඥා කියන්නේ සංඥාවක් ඇත්තෙත් නැහැ නැත්තෙත් නැහැ කියන එක. ඒක තමයි අරහත් සමාධියේ ස්වභාවය. නමුත් එතන කෙනෙක් පුජ්‍යලෙක් සත්‍යයක් නැහැ. නමුත් ওই නසනන සංඥා කියන එක අන්තොට පිරිවැඩිය ජටිලව නිකාන්තය බ්‍රහ්මණය භාවිතා කරපු අරූප සමාධිවල එකක්. ඊ ඇයට එතන කෙනෙක් හිටියා. ඔය පොට්ටපාද සූත්‍රයට ගියාම හමු වෙනවා. විවේකත ප්‍රීසුක සුකුම සත්‍ය සංඥා සමාජ ප්‍රීසුක සුකුම සත්‍ය සංඥා අන්තිමටම කියනවා නසන්නා නාසඤ්ඤායතන සුක්ඛ සුකුම සත්‍ය සංඥාව කියලා ඒ සංඥා ස්වභාවය බුදුන් වහන්සේ පැහැදිලි කරනවා. එතකොට ඒ නසඤ්ඤා නාසඤ්ඤා සුඛ සුකුම සත්‍ය සංඥා නසන්න නාසඤ්ඤා සුඛ සුකුම සත්‍ය සංඥාව කියන්නේ එතකොට අරහත් සමාධියේ සංඥාවට දීලා තියෙන නාම විග්‍රහයක්. ඒක එක වචනයක්. අකුරු 27ක් තියෙනවා. ඒතර මේ දීර්ඝ වචනේ සංඥාවයි නිරූපණය කරන්නේ. මොකද්ද මේ සංඥා? සංඥාවක් තියනවද? නැහැ. න සංඥා. ඒක කියනවා. න සංඥා. තියනවා කියන්නත් බෑ. නැහැ කියන්නත් බැරි. සංඥාවේම ස්වභාවයක් බුදුන් වහන්සේ පැහැදිලි කරනවා. ඒතර න සංඥා නා සංඥා එතන එතකොට සුකු සුකුම සත්‍ය සංඥාව කියලා. මේ ස්වභාවය අරහත් සමාධියේ සංඥාවේ ස්වභාවය. එතන සංඥාවක් තියෙනවද? පනවන්න බෑ. මේක ඉතාම ගැඹුරු. එතකොට මෙන්න මෙතන ඉන්න අරහතන් වහන්සේ දැන් කොහොමද අන්තිම හුස්ම යන්නේ කියලා අපි බලමු. කාලක්‍රියා කරන හැටි. එතකොට මේක හොඳට වැටෙනවා. ඔන්න ඔය සංඥාව නොදැනෙන ස්වභාවය, ඒ කියන්නේ නසන්නා නාසඤ්ඤා කියන ස්වභාවය. දැන් මේ අන්තිම හුස්මය කියන අරමුණු කරත් මේ රහතන් වහන්සේ කොහොමද ඒ අන්තිම හුස්මය කියන තැන කාලක්‍රියා සිද්ධ වෙන්නේ දැන් එනවා නසන්න නාසඤ්ඤා කියන තැනේ අරමුණක් ඇති වෙනවා මේ අන්තිම හුස්මය කියලා මේ අන්තිම හුස්මය කියන අරමුණ ගන්නකොටම එතකොට අර ඒ කියන්නේ අර උඩ ගහක් ඉඳන් බිමට කෙනෙක් පරිනකොට වැටෙනකොට අර අතු ගොඩක් පහ වෙනවා වගේ සිද්ධියක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ හුස්මට දැන් අර සංඥාව ප්‍රකට වෙලා තිබුණේ නැහැනේ අරහතන් වහන්සේගේ. දැන් සංඥාවක් මෙතන අන්න ගන්නව අරමුණක්. ඒ කියන්නේ සංඥාවක්. මොකද්ද මේ අරමුණ? මේ අන්තිම හුස්මයි. ඒතර හුස්මට අරමුණු ගන්නවා. ඒතර මොකද සිද්ධ වෙන්නේ? එකවරම නසන්න නාසඤ්ඤා කියලා තැනින් එනවා. සංඥාව දැනෙන තැනට ආකින්ඥායතනට. නොදැනෙන දැනෙන තැනට එනවා. ඊට පස්සේ එනවා විඥානංගයතට. ඒ කියන්නේ සංඥාවේ විඥාන ස්වභාවයට එන සංඥාමය විඥානය කියලා අපි කිව්වා. විඥානික නිරූපණයට එනවා. දැනෙන ස්වභාවයට. ඒකම එනවා ඊට පස්සේ ආකාසාඥාය එකම ස්වභාවය කියන තැනට එනවා. එකම ස්වභාවය කියන තැනින් එනවා ආයි පල්ලයට ඒකාග්‍රතාව කියන තැනට. ඒ ස්වභාවයම තමයි. එතකොට රූප ස්වභාවයක් සංඥා ස්වභාවයක් තමයි ඒකාග්‍රතාව කියන්නේ. එතකොට රූප සංඥා ස්වභාවයෙන් ආයෙනවා එතනින්ම සුඛ ස්වභාවය, ප්‍රීති ස්වභාවය, විතක්ක, විචාර, ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියන ප්‍රථම ධානයේ හිටපු අර අරමුණු කරනකොටම හුස්මට සීත සිහිය ඒකාග්‍ර වෙන කියන කතාවේ ඔක තියෙනවා. මේ මොහොතේ දැන් ඉහළට හුස්මක් ගන්නවා කියලා හිතන්නකෝ. එතකොට ගහලා දැන් මේ අන්තිම හුස්මයි කියලා ඉහළට හුස්ම ගන්නකොටම ওই ටික සේරම පිළිවෙලට සිද්ධ වෙලා ආවිලා ඉවරයි. හුස්මට ඇවිල්ලා ඉවරයි. හුස්ම එතකොට සංඥාව හුස්ම හුස්ම දැනෙන සංඥාවට ඇවිල්ලා ඉවරයි. එතකොට මොකද වෙන්නේ? ඕනේ ඉහළට හුස්ම ගත්තා. එතකොට ඕන දැන් දැනෙන හුස්ම ගත්ත බව සංඥාවක් ආතන්නාංශ. එතන හුස්ම දැන් පිට කරනකොට මොකද වෙන්නේ? අන්න විතක්ක විචාර සංසිඳිලා, ප්‍රීති සංසිඳිලා, සුඛ සංසිඳිලා අන්න නැවත එනවා හුස්ම පිට කරනකොටම ඒකාග්‍රතාව කියන ස්වභාවයට. දැන් හුස්ම පිට කරන මොහොතේ ඒකාග්‍රතාව කියන ස්වභාවය තුළ ඒ විතක්ක ਵਿਚාර කියන අර සංඥාව දැන් හුස්ම කියන අර හුස්ම දැනෙන සංඥාවක් ආවනේ ඒකත් නැති වෙලා යනවා. එතකොට ප්‍රීතිසුඛ කියන ඒ ස්වභාව නැවතත් දිය වීගෙන යනවා. අර ගිහිලා ඒකාග්‍රතාව කියන ස්වභාවය. ඒකාග්‍රතාව කියන ස්වභාවය තමයි සංඥා වේදනා නිරෝධේ. සංඥා වේදනා නිරෝධේ සංඥාවක් පනවන්නේ. පනවන්න බෑ. ඒ කියන්නේ නිමිත්තක් පනවන්න බෑ. අන අන්න ගති නිමිත්තක් අම්ම නිමිත්තක් නෑ. දැන් මේ හුස්ම යනවා. දැන් මේ හුස්ම යනවා. දැන් නිමිත්තක් තියනවද? නෑ. කම්ම නිමිත්තක් තියනවද? නෑ. ගති නිමිත්තක් තියනවද? නෑ. දැන් මේ අවසාන හුස්ම රැල්ලට අනානිමිත්තයි. දැන් මොකද වෙන්නේ? දැන් පණවන්න බෑ උප්පත්තියක්. අන්න නැවත උපතක් නැහැ. අන්න මේ තමයි කාලක්‍රියා කරන ආකාරය. හැබැයි මේ තුල ඔබට අත්දැකීම් තියෙනවා නම් ඔබට දැනේ හුස්ම යන මොහොතේ හැබැයි යම් කිසි යම් කිසි එතනත් ඔබට දැනෙන තවත් තියෙනවා පැහැදිලි කරන්න කාරණා. ඒ ප්‍රායෝගික අත්දැකීම් තියෙනවා නම් යමෙකුට ඒක මෙනෙහි කරලා තියෙනවා නම් ඒ කාලක්‍රියා කරන එක අද්දා බලලා තියෙනවා නම් සෑම රහතන් වහන්සේ නමම කාලක්‍රියා කරනවා. ඒ කියන්නේ නැවත ඒ කියන්නේ අර නිමිති අන්තිම හුස්ම බිඳුවේ කම්ම නිමිති ගති නිමිති පනවන්න බෑ. ඒතර මෙන්න මේ ස්වභාවය තමයි බුදුන් වහන්සේ මහා පරිනිබ්බාන සූත්‍රයේ බුදුන් වහන්සේ කාලක්‍රියා කරන ආකාරය පැහැදිලි කරන රටාවත්. මේක ප්‍රායෝගික අත්දැකීමක් ලැබෙනවා. ඒ අත්දැකීම ඊටාම අනකි ඔබට අත්දැකීම ලැබෙයි. ඔබ හිතන්නේ මේවා එහෙම බැරි දේවල් නෙමෙයි, නොවන දේවල් නෙමෙයි. හොඳයි එහෙමනම් මේ තමයි රහතන් වහන්සේ කාලක්‍රියා කරන ආකාරය. දැන් ඔබට පැහැදිලි රහතන් වහන්සේ ඒ කාලක්‍රියා කරන ආකාරය. මේ ඊටාම වටිනා ගාම්භීර පැහැදිලි කිරීමක් ඉදිරියේදී නැවත නැවතත් තවත් මේ අපිට මෙතනදී පරාසයක් පැහැදිලි කිරීමේ හැකියාවක් තියෙනවා. මිට වඩා ඒ පරාසය අපි ඊගාව දේශනයකදී මීටත් වඩා පරාසයකට මේ කාලක්‍රියා කරන ආකාරය පැහැදිලි කරමු. හොඳමයි එහෙනම්. දැනට මේ ටික ඔබ හොඳින් සිතා ගන්න. අපි මේ අරහත් අපි මේ අරහත් මාර්ගය තුළ අපි මේ රහතන් වහන්සේගේ ස්වභාවය තුළ මේ අපි මේ පැහැදිලි කරපු සූත්‍ර දේශනාවත් එක බැලුවත් අපිට තේරෙයි සත්‍යය මරණින් මතු ඉන්නවා කියන්නත් බෑ නෑ කියන්නත් බෑ. ඒකට හේතුව මෙතන සත්‍යයක් නෑ. හැබැයි මිත්‍යා දෘෂ්ටියේ ඉන්නවා නම් ඒ කියන්නේ පෘථග්ජන භූමියේ සත්වයක් ඉන්නවා කියලයි ඔබ ගන්න. එහෙනම් පෘථග්ජන භූමියේ ඉන්න ඒ දෘෂ්ටිගත කෙනාට මරණින් මත්තේ මෙතනත් සත්වයක් ඉන්නවා කියන දෘෂ්ටියයි මිත්‍යා දෘෂ්ටිය කියන්නේ. එහෙනම් මේ අනාත්ම ධර්මය කියන්නේ මෙතනත් සත්වයේ පුජ්‍යලයක් නැති බව අවබෝධ වීමයි. එහෙනම් ඒ අවබෝධය සඳහා තමයි මේ සියලු ධර්මයේ දේශනා වෙන්නේ ඉදිරිපත්. ඒ නිසාම තමයි මේ දේශනාවට කියන්නේ ශුන්්‍යත පටිසංයුක්ත දේශනාව කියලා. ඒ කියන්නේ අනුසෝතය කියන්නේ සත්වයේ පුජ්‍යය කියලා ඉන්න තැන පටිසෝතය කියන්නේ සත්‍ය පුජ්‍යලයක් කියලා ගත්තේ නැති කම. එතකොට එතන සත්‍ය අවබෝධ කිරීම. එතකොට ඒ සත්‍ය පුජ්‍යල දෘෂ්ටියෙන් මිදෙන තැන සක්කාය දිට්ඨි ප්‍රහීන වෙනවා කියන තැන එතන එතකොට සකදාගාමි අනාගාමි අරහත් කායන මග. ඉතින් පිරිසුදු නිර්මල ශ්‍රී සද්ධර්මය ඔබට ඇහෙනවා. ඔබ ඒකාන්තයෙන්ම නියත සම්බෝධි පරායනයි දුගතේකට වෙන්න හේතු නැහැ. අපි නිතර මේක පැහැදිලි කරනවා මේ ධර්ම දේශනා ශ්‍රවණය කරන හැම ඒකාන්තයෙන්ම සසරෝගයෙන් මිදෙනවා. මේ අන්තිම ආත්ම භාවයයි.